ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදෙනාම සූදානම් වන්නේ. කමඨහන වැඩසටහන තුළින් ඔබට භාවනාව සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳවත් එවැගේම විවිධ දහම් කරුණු පිළිබඳව ඇතිවන ගැටලු පිළිබඳවත් අප සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ අනුව ධර්මානුකූලව ඒ ගැටලු සඳහා විසඳුම් ලබා ගන්නට මේ අවකාශය තුළ ඔබට හැකියාව තියෙනවා. ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් අප වෙත යොමු කිරීම තුළ ඒ ප්‍රශ්නයට ධර්මානුකූල විසඳුමක් ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ධර්ම මාර්ගයට ඔබට බොහෝ උපකාරයක් බවට එපත් වේවි. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කියන මේ දෙක ඊටාම වැදගත්. මාර්ගය පහළ කර ගැනීම සඳහා. ඉතින් අද දවසේදී ඔබ ඉන්න පසුබිමත් එක්ක ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රය සලසා ගන්නට සලසා දිය හැකි වටිනා අවකාශයක් හැටියටයි මේ අවස්ථාව දකින්නේ. ඒ නිසා ඔබට ඇතිවන ඕනෑම දහම් ගැටලුවක් අප වෙත යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අද දවසේදී යොමු තිබෙන ප්‍රශ්න ගැටලු දිහා අපි පොඩ්ඩක් අවධානය යොමු කළොත් අස රූප පුරේ ජාතනම් චක්කු විඥාණය පච්චා ජාතනම් මේ තුනේම හට ගැනීම එක්ෂණයක් තුළ හට නොගන්නේද එසේනම් තින්නම් සංගති පස්සෝ යන්න තේරුම් ගත යුත්තේ කෙසේද යන්න පහදා දෙන්නට කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ඇහැ රූප දෙක පුරේ ජාතයි චක්කු විඥාණය කියන එක පච්චා ජාතයි පුරේ ජාත කියලා කියන්නේ කලින් හටගත්ත කියන එක පච්ඡාජාත මේක පච්ඡාජාත කියලා කියන්නේ මෙතන පච්ඡා කියනකොට අල්ප ප්‍රාණල් ඡයන්නයි මහ ප්‍රාණ ඡායන්නයි පච්ඡා ජාත කියන හටගත්ත කියන එක කියන්නේ පසුව ඉපදුනා කියන එක. පුරේජාත සහ පච්චාජාත කලින් ඉපදීම සහ පසුව ඉපදීම. ඇහැ රූප දෙක පුරේජාත විදිහට කලින් හටගත් ධර්මත් ඊට පස්සේ තමයි චක්කු විඥානයේ එතන ඉපදෙන්නේ. මෙන්න මේ ආකාරයට මේ සිත උපදින අවස්ථාවේ තියෙන ධර්ම පිළිබඳව අපි කතා කළාට මේ ඔක්කොම එක ක්ෂණයක් තුල හට ගන්නවා කියන එක පිළිබඳව කතා කරන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් බස් එකක ගමනක් යනවා කියලා හිතන්නකෝ. නැතිනම් බස් සතයක් ගමන ගමනක් ආරම්භ කරනවා. එහි රියදුරා සහ බස් රථය සමග. එතකොට රියදුරා සහ බස් රථය ආරම්භක ස්ථානයෙන් ගමන ආරම්භ කරලා බස් රථේ නතර කරලා තිබුණ යාගේ ගෙදර හරි කොහෙන් හරි හිතලා හිතන්නකො නිකන් ආරම්භ කරනවා උදෑසනම ගමන ආරම්භ කරනවා. ඊට පස්සේ ප්‍රධාන සංදිස්ථානයේ නැතිනම් ගමන ආරම්භක ස්ථානයේට පැමිණුණාට පස්සේ අනික් අය බස් රථයේ සමග එකතු වෙනවා. අනිත් අය බස් රථයේ සමග එකතු වෙනවා. ඒකට දැන් බස් රථය තුල බස් රථයක් තියෙනවා, රියදුරස් සිටිනවා, තව පිරිසක් ඉන්නවා. ඒ ඒ අවස්ථාව වෙනකොට බස් රථය තුල රියදුරත් බස් එකක් තව පිරිසකුත් ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේ කාරණාව පිළිබඳව අපි තේරුම් ගත යුත්තේ. ඉතින් මේ උපමාවක් හරිසේ සිහිපත් වුණ. ඒ කියන්නේ දැන් බස් එක සහ රියදුරා වගේ දකින්නකෝ ඇස සහ රූපය කියන එක අර ඊට පසු අවස්ථාවකදී ප්‍රධාන සංදිස්ථානයෙන් ගොඩ වුණු පිරිස වගේ දකින්නකෝ චක්කු විඥානාදී ඒ ධර්ම ටික නැතිනම් චක්කු විඥානය හා සංප්‍රයුක්ත ස්කන්ධ ටික. එතකොට මේ අවස්ථාව දිහා බැලුවහම මේක ගමන් කරන බස් සත්‍යයක්. එහෙම නැතිනම් මේ පිරිසක් සමග යන දෙයක් බවට පත් වුණ පිරිසේ නැගීමත් එක්ක නැතිනම් පිරිසෙහි සම්බන්ධ වීමත් එක්ක. හැබැයි බස් රථය කියන එක රියදුරස් සමග යම් කිසි ගමනක් එනකොට තමයි අතරමැදදී තව පිරිසක් මේ සඳහා ගොඩනැගීම සිද්ධ කළේ. නැතිනම් ඒකට පැමිණුනේ. අන්න ඒ වගේ තමයි මේ ඇහැ රූප දෙක කලින් ඉපදෙනවා. එතකොට ඇහැ රූප දෙක කලින් ඉපදුණු අවස්ථාවක් තිබුණට පස්සේ භවාංග චිත්ත සම්පතිය තුල තිබුණු ඒ සිත එතනින් මිදිලා උපච්ඡේද වෙලා ඒ කියන්නේ භවංග චලනයේ වෙලා භවංග උපච්ඡේදනයේ වෙලා ධාරාවර්ජන වෙලා එතකොට මෙන්න මේ චක්කු ద్వාරය ආවර්ජනා කරාට පස්සේ ඊට පස්සේ චක්කු ద్వාරය ඇසුරු කරගෙන ඒක වස්තුව කරගෙන සිත පහළ වෙනවා. දැන් ඒ වෙනකොටත් ඇහැට රූපයක් ස්පර්ශ වුණ නිසා තමයි අර භවංග චිත්ත සංතතිය තුළ ඉපදෙමින් ගිය සිත එතනින් බිඳිලා එතනින් ద్వාරයට නැඹුරු වීම, ద్వාරය අරමුණු කිරීම කියන එක සිද්ධ කරනවා. භවංග චිත්ත සංතතිය ඇතුලේ ඒ භවංග සිතක් උපදිනවා නැති වෙනවා නැවත ඒ වගේම සිතක් උපදිනවා නැති වෙනවා මේ විදිහේ සිත් પરම්පරාවක් පැවැත්මෙන් එක මට්ටමක තිබුණ අවස්ථාවක අර ඇහැට රූපයක් ආපාතහගම වුණාට පස්සේ ඇහැට රූපයක් පැමිණුණාට පස්සේ මොකද උනේ මේ භවංග චිත්ත සංතතියෙන් සිත මිදිලා ద్వාරය ආවර්ජනා කරා. චක්කු ద్వාරය ආවර්ජනා කරා. ඒක චක්කු ద్వාරය ආවර්ජනා කළාට පස්සේ තමයි මේ චක්කුව වස්තුව කරගෙන ඒ ద్వාරය තුල ඒ සිත පහළ වීම සිද්ධ වෙන්නේ. චක්කු විඥාන සිත පහළ වීම සිද්ධ වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී අපි ගත්තාම ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. ඇස, රූපේ සහ චක්කු විඥානය කියන මේ තුන් දෙනාම තියෙනවා ඒ වෙලාවේදී. ඒකට කියන්නේ සහජාතයි කියලා. ඒකට කියන්නේ සහජාතයි කියලා. ඒ කියන්නේ එකට ඉපදුනා කියලා කියන කියන්නේ නැහැ. මොකද එකට ඉපදුනේ නැහැ මේ දේවල් තුනම. ඇහැ රූප දෙක කල්ලාතෝ ඉපදුනා, එතන ඉපදුණු හිත ඉපදුනේ ඊට පස්සේ. ඒ නිසා සහජාත කියන එකට ඉපදුනා කියන එක යෙදෙන්නේ නැහැ. ඒ නිසා පුරේජාත සහ පච්චාජාත කියන අවස්ථා දෙකෙන් තමයි මේ ධර්ම ටික හඳුන්වන්නේ. හැබැයි මේ අවස්ථාවේදී මේ තුන්දෙනාගේ එකතුව සිද්ධ වෙනවා කියන මොහොතේදී මේ රූපයක් මේ සිතේ තියෙන නාම ස්කන්ධ ටිකක් නැද්ද කියලා අහුවොත් ඒ ස්කන්ධ ටික එකට තියෙනවා. අත්‍යව අවිගතාදී ප්‍රත්‍ය සමவாய නිසා ඒ ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා. ඒක එකට තියනවාද කියලා හුවොත් එක අවස්ථාවක එක මොහොතක තියෙනවා ඒ නාම ධර්ම ටිකත් ඒ රූපස්කන්ධය කියන එකත් එක එක මොහොතක ඒ ටිකේ පැවැත්ම තියෙනවා. හැබැයි සහජාතයි කියනකොට ඒකේ මූල මුල ඉපදුණු අවස්ථාව ගැන කතා කරන්නේ. ඉපදුණු අවස්ථාවේ එකට ඉපදුනේ නැහැ. ඉපදුණු අවස්ථාවේ එකට ඉපදුනේ නැහැ. එකක් කලින් ඉපදිලා ඊට පස්සේ තමයි ඒ සිත ඉපදුනේ තන. අන්න ඒ හේතුව නිසා තමයි මේක චක්කු විඥානයේ පච්චාජාත වෙනකොට ඇහැ රූප දෙක පුරේජාතයි. එතකොට ඇහැ රූප දෙක පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනකොට පච්චාජාත ප්‍රත්‍යයෙන් නැතිනම් පසුව උපදිනවා කියන එකෙන් චක්කු විඥානය කියන එක හඳුන්වනවා. මෙන්න මේ ආකාරයට අපිට මේ ධර්ම පිළිබඳව තේරුම් ගන්නට සිද්ධ වෙනවා. මේ තින්නම් සංගති පස්සෝ කියන තැනදී සහජාතයි කියන එක කියන්නේ නැහැ. කලින් ඉපදුණු සහ පසුව ඉපදුණු ධර්ම ටිකක සංගති බවක් තියෙන්නට පුළුවන්. ඒක තමයි ඊ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. එතකොට පස්සෝ යන්න තේරුම් ගත යුත්තේ කොහොමද කියලා අහනවා. අර ඇහැට රූපයක් ගැටුණට පස්සේ එතන සිත උපදිනකොට අර රූපය පිළිබඳව ස්පර්ශ සිතින් ඒක ස්පර්ශ කර ගැනීම කියන එක තමයි පස්ස කියන චෛතසිකයේ හිතෙන ස්වභාවය. ස්පර්ශය නැමැති චෛතසික ධර්මයේ හිතෙන ස්වභාවය. ස්වභාවය. ඒකට තින්නම් සංගති පස්සෝ කියලා කියනකොට මේ තුන් දෙනාගේ සංගතිය බව නිසා තුන් දෙනෙකුගේ එකතුව නිසා ඒක හැ රූප දෙකට විතරක් කරන්න පුළුවන්කම තිබුණ දෙයක් නෙමෙයි. මේ තුන් දෙනාගේම එකතුව කලින් හැ රූප දෙක ඉපදිලා ඊට පස්සේ සිත එතන ඉපදීමත් එක්ක ඇති වුණු තුන් දෙනාම එකතු වුණ අවස්ථාවේදී අර රූපය පිළිබඳව රූපය කියන අරමුණෙහි ස්පර්ශ වීම කියන එක තමයි එතනදී පස්ස කියන ධර්මයේ බවට පත් වුනේ. ඒ විදිහට තමයි අපිට ස්පර්ශය කියන එක හඳුනා ගන්නට තියෙන්නේ. ස්පර්ශයක් වීම සඳහා ධර්ම ඔක්කොම එකට ඉපදිය යුතු කියලා එකක් ඇත්තේ නැහැ. ස්පර්ශය වීම සඳහා රූපයත් නාම ධර්ම ටිකත් එකට වෙන්න ඕනේ කියන එකක් ඇත්තේ නැහැ. හැබැයි නාම ධර්ම ටික එකට තමයි හටගන්නේ. ඒවා ඔක්කොම සහජාතයි. චක්කු විඥානය කියලා කිව්වට එතන තියෙනවානේ වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංස්කාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධය කියන ස්කන්ධ හතරක් තියෙනවානේ. අන්න ඒ ස්කන්ධ හතර සහජාතයි. සහජාතයි කියලා කියන්නේ පෙරපසු නැත්තුවම එකට උපදින්නේ. එතකොට අපි මෙතන වචන තුනක් කතා කරනවා පුරේජාත, පච්ඡාජාත, සහජාත කියලා. පුරේජාත කියනකොට කලින් ඉපදුන පච්ඡාජාත කියනකොට පසුව හටගත්තා සහජාතයි කියනකොට මේ ඔක්කොම එකට ඉපදුන කියන එක. යමක් පුරේ ජාතනම් පච්චාජාතේවත් එක්ක සහජාත වෙන්නේ නැහැ. එනිසා ඇහැ රූප මේ දෙකම පුරේ ජාත ධර්ම. ඒ වගේම චක්කු විඥානය කියන එක පච්චාජාත ධර්මයක්. පච්චාජාත චක්කු විඥානය අතර චක්කු විඥානයේ සමග තියෙන අනික් ස්කන්ධ ටික සහජාත ධර්ම. එක්කත් එක්ක එකට ඉපදුනේ. අන්න ඒ විදිහට තමයි අපිට එතනදී මේ පුරේජාත බව, පච්ඡාජාත බවත්, ඒ වගේම සහජාත බවත් ස්පර්ශය පිළිබඳව තේරුම් ගන්නට තියෙන්නේ. සහජාත ධර්මයන් අතරම තියෙන දෙයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. පස්ස නැමැති චෛතසික ධර්මය. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව, සංඥාව, මේ සංස්කාරය කියන මේ ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ලක්ෂණයන්ගෙන් අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ ධර්මයන් කොහොමද මේ පසුව සහ පෙර පෙර පසු අවස්ථාවන්හි පහළ වීම හට ගැනීම සිද්ධ වන්නේ කියන එක පිළිබඳව. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා ආසන්න ප්‍රබල කර්මයක් නිසා හෝ මේ භවයේ විශේෂ කර්මයක බලපෑමක් නැතිව ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනස් වීමකදී භවාංග චිත්තේ වෙනස් වීමක් සිදු වෙයිද නැතහොත් විපාක විඥාණයම ස්ත්‍රීත්වයේ පුරුෂ භාවයට අදාළ සිතුවිලි ඉදිරියට ජනනය වන ආකාරය පැහැදිලි කරලා දෙන්නට කියලා. ඒකට ආසන්න ප්‍රබල කර්මයක් නිසා කෙනෙකුට ඉත්ීන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය මේවා වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවානේ. දැන් අපි දන්නවා විපාකයක් ලැබෙනකොටම ඒ භාව රූප කියන එක ස්ත්‍රී භාව පුරුෂ භාව රූප ප්‍රතිසන්දිය ගන්නකොට ඒ භාව රූපයන්ගේ හට ගැනීම තියෙනවා. යම්කිසි කර්මවල තියෙන බලපෑමක් නිසා ඒ භාව රූප වෙනස් වන්නට පුළුවන්කම තියෙන අර සෝරෙය සිටුතුමාගේ කතාව වගේ. ඒකට භාව රූප වෙනස් වීම කියන එක සම්පූර්ණම කර්මානුරූපීව සිද්ධවන්නට පුළුවන්කම තිබෙන ප්‍රධාන දෙයක්. ඒකෙදි භවාංග චිත්ත සම්තතිය වෙනස් වෙනවා කියන එක නෙමෙයි කර්මයේහි බලපෑම මත අර උපදින විපාක සම්තතිය ඇතුළේ අනිකුත් ඒ පරම්පරාව ඇතුළත වෙන ක්‍රියාත්මක වීම වෙනස් වීමකට ලක්වීමක් තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට අර විපාකයේ පැත්තෙන් එයාට භව රූපයන්ගේ වෙනස් වීම, ඉන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය ආදී මේ රූප වෙනස් වෙන බව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. භවාංග චිත්ත සංතතිය පැත්තෙන් ගත්තට පස්සේ අර එතන උපදවන යම්කිසි භාව රූපයන් තියෙනවා නම් නැතිනම් ඒ රූප නිෂ්පත්තිය මුලින්ම ප්‍රතිසන්දි ගන්න මොහොතේදී මේ රූප නිෂ්පත්තියට අදාළ ශක්තිය ප්‍රභවය කලේ. හැබැයි ඊට පස්සේ උපදින සිත් වලින් අන්න ඒබඳු භාව රූප උපදවන්නේ නැති වෙනවා. එතකොට අර අනිකුත් කර්මයේහි බලපෑම මත ඒ උපදින විපාක සිත් වලින් අනෙක් විපාක සිත් වලින් ඒ භාව රූප කියන එක ජනනය කිරීමක් සිද්ධ කරනවා භාව රූපයන්ගේ ඉපැත්මක් සිද්ධ කරනවා අන්නේ භාව රූපයන්ගේ ඉපැත්ම සිද්ධ කරනකොට ඒ කර්ම විපාකය නිසා ස්ත්‍රී භාව පුරුෂ භාව ආදී වශයෙන් එයාට ස්ත්‍රියක් පුරුෂයෙක් වන්නටත් පුරුෂයෙක් ස්ත්‍රියක් වන්නටත් පුළුවන්කම තියෙනවා කර්මයක බලපෑම මත කොහොම දුරු බලවත් අකුසලයක් නිසා තමයි යම්කිසි ආකාරයකට විපර්යාසයකට ලක්වන්නේ. අකුසල විපාකයක් නිසා තමයි විපර්යාසයකට ලක්වන්නේ. දැන් යම්කිසි විදියකින් ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ පහළ නොවීමක් වෙලා පුරුෂේන්ද්‍රිය රූපේ පහළ වීමක් වෙනවා නම් ඒ ඉත්ත්‍ේන්ද්‍රිය රූපය පහළ වීම කියන එක නැත්නම් ඉත්ත්‍ේන්ද්‍රිය රූපය නතර වෙන්නේ අකුසලයක් නිසා. පුරුෂේන්ද්‍රිය රූපය ලැබෙන්නේ කුසල විපාකයක් නිසා. පුරුෂේන්ද්‍රිය රූපය අතුරුදහන් වෙන්නේ අකුසලයක් නිසා ස්ත්‍රීන්ද්‍රිය රූපය ලැබීම වෙන්නේ කුසලයක් නිසා. දැන් මෙන්න මේ විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ඉන්ද්‍රිය රූපය පිළිබඳව සැලකීමට ගැනීමෙන්දී මේක ඉන්ද්‍රිය රූපය කියන තැන ඔබ තේරුම් ගන්නට ඕනේ මේ ඉන්ද්‍රිය රූපයයි කියලා කියන්නේ ඔබට රූපීව දිස්සෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා අපි මේ කනබන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු මේ රූපේ දිහා බලලා අපි තීරණය කරනවානේ. හැබැයි ඒ රූපය හෝ රූපයෙන් අභිජනනය කරනු ලබන දේවල් වලට එහෙම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හදන්න පුළුවන් කමක් නැහැනේ. දැන් බත් පාන් කව්පි මුං ඇටවල තියනවද පින්නතනේ මේ මේ ස්ත්‍රී විදිහට හැදෙන බත් පාන් කව්පි මුං ඇට පුරුෂ විදිහට හැදෙන බත් පාන් කව්පි මුං ඇට කියලා. කනබන ආහාරයේහි එහෙම ස්වභාවයක් එහෙම ලක්ෂණයක් ඇත්තේ නැහැ. එහෙමනම් එහෙම ලක්ෂණයක් නැති ඕජාමය ස්වરૂපයකින් රූපයට උපකාර කරන්න පුළුවන් ඒබඳු ආහාරමය දෙයක් උපකාර කරගෙන මේ රූපය ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හෝ සකස් කරන බව තියෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන පහළවන ඒ භාව දශක කලාපයන් නිසා. ඒ උපදවනු ලබන භාව දශක කලාපයන් නිසා. ඒකට යම් සිතකින් උපදවනු ලබන සිතක බලපෑම මත හටගනු ලබන භාව රූප ඉන්ද්‍රිය රූපය හෝ පුරුෂේන්ද්‍රිය රූපය හෝ ඒ යෙදීමත් එක්ක සිද්ධ වෙන ක්‍රියාකාරකමක් විදිහට තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක එතකොට ඒ විදිහට උපදවීම සඳහා බලපෑම් කරන්නේ කර්මය හෝ ඒ සිත අනුව තමයි ඒ බලපෑම සිදු කරනු ලබන්නේ. එතකොට ඒ කර්මානුරූපී උපදින විපාක විපාක විදිහට පහළ වෙන ඒ චිත්තසංතතියෙහි බලපෑමක් තියෙනවා. ඒ බලපෑම මත තමයි ඒ බඳු රූප ජනනය කිරීම ඉපදවීම සිද්ධ කරන්නේ. ඒ රූප වැඩි වශයෙන් ඉපදෙන්නට පටන් ගත්තට පස්සේ බලවත් ලෙස උපදින්නට පටන් ගත්තට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික අර කනබොන ආහාරය නිසා සකස් වෙන රූපය ටිකෙන් ටික ටිකෙන් ටික විපර්යාසයකට ලක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක මොකද මේ රූපේහි විදියක් ඇත්තේ නැහැ. ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක රූපේහි ඇත්තේ නැහැ. මృతදේහයක ගත්තොත් එහෙම ඉත්ේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ මృతදේහයක ඇත්තේ නැහැ. මృతදේහයක ඉත්ේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ අපි ගත්තොත් ලිංග නිමිති නැති වෙලා කියන එක නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. මෙතනදී අදහස් කරන්නේ අන්නේ රූපය එලෙස සකස් කරන්නට හේතු වුණ යම්කිසි ශක්තියක් තිබුණා නම් කනබුන ආහාරයෙන් එහෙම ස්වභාවයක් නැති කනබුන ආහාර ආදී උපකාර කරගෙන එහෙම රූපය සකස් කරන බවට ධාතු අවකාශ ධාතු අවුරාගෙන ගොඩනගෙන බවට ක්‍රියාත්මක වන යම් ශක්තියක් තිබුණා නම් අන්න ඒක නිර්මාණය කළේ ඒ සිතත් සමග තමයි ඒක නිර්මාණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට කර්මයකට විපාකයක් හැටියට පහළවන ඒ සිත්වල ස්ත්‍රියක් විදිහට උපදවන භාව රූපය උපදවනකොට ඒ රූපය අර ආහාර ආදී ඒ රූප සකස් වෙමින් උපදවන සතර මහා ධාතු රූප ආදී අෂ්ටමක රූප කලාප ආදී අභිජනනය කරමින් උපදවමින් ඒක ස්ත්‍රී රූපයක් විදිහට තමයි සකස් කරන්නේ. ඒකට අපිට පේනවා ස්ත්‍රියකගේ කය සකස් වීම. පුරුෂයෙක්ගේ කයක් තියෙනවා කියන එක පේනවා. හැබැයි ඒ කය නෙමෙයි ඒක ජනනය කරන්නට හේතුනේ. ඒකට හේතුනේ ඉන්ද්‍රිය රූපය නැතිනම් භව රූපය කියන එක තමයි ඒකට උනේ. ඒක S2ට දකින්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. කර්මානුරූපීව වෙනස් වෙන්නේ භව රූපය. එතකොට කර්මය බලවත් වුණොත් මොකද වෙන්නේ? ඊටාම කෙටි කාල සීමාවක් ඇතුළත අරක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක දුර්වල වුණොත් දීර්ඝ කාල සීමාවක් ඇතුළත උනත් ඒක විපර්යාසයකට ලක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක ලෝකෙහි මේ නානත්‍ය අනුව සිද්ධ වෙන කර්මනානත්‍ය අනුව සිද්ධ වෙන ධර්මයක් හැටියට අපිට හිතන්නට පුළුවන්කම තියෙනවා ධර්මානුකූලව අපි ඒ සංසිද්ධීන් පිළිබඳව පරීක්ෂා කරලා බලනකොට. ඒක නිශ්චිත ලෙසම කාල සීමාවන් පිළිබඳව කියන්නට බැරි වුණත් ඒ කර්මයේහි බලපෑම මත එක්ෂණිකව වෙන්න පුළුවන් කමක් තියෙනවා. කාල සීමාවක් එක්ක වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හිතේ බලපෑම මත රූපයට බලපෑම ඇති කරනවා. රූපය බලපෑම් ඇති වෙනකොට අපිට භෞතික වේ වෙනස්කම් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අර සිතේ කැමැත්ත අනුව සමහර වෙලාවට යම් බඳු ආකාරයන්ගෙන් සිතෙනුත් ඒකට උත්තේජන සැපීම සිද්ධ කරනකොට රූප ධර්මයන්ගේ වෙනස්කම් ඇති කරනවා. අපි කිව්වොත් හෝමෝන ක්‍රියාකාරකම් වෙනස් කරලා රූපේ පැත්තෙන වෙනස් කරන්නේ. එතකොටත් කෙනෙකුට ඒ විදිහේ දේවල් වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉන්ද්‍රිය රූපය පිළිබඳව කතා කිරීමේදී තාම සියුම්ව අපිට ගොඩාක් කරුණු තියෙනවා ඒ ඔස්සේ කතා කරන්නට. හැබැයි මෙතනදී අවකාශය අපිට අවශ්‍ය වෙන කර්ම විපාකයේ පැත්තෙන් කතා කරනකොට ඒක භවංග සිත වෙනස් වෙනවා කියන එක නෙමෙයි. ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ අර විපාක සම්පතිය පැත්තෙන් ඇතිවන වෙනස්කම් තමයි එතනදී සිද්ධ වෙන්නේ. සහ එයාට අර සිත් පහල කිරීමෙහි ප්‍රත්‍යශක්තිය කර්මාදී ප්‍රත්‍යශක්තියෙන් වෙනස් ඉදීම තුළ එයාගේ සිත් පහළ වීම වෙනස් වෙලා ස්ත්‍රියක් විදිහට හිතන පතනකම ආකල්ප සම්පත්තිය ඇතිව සිත් පහළ වීම සිද්ධ වෙනකොට ඒ රූපයේහි වෙනස්කම් ඇති වීම සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙන තියෙනවා ඇසට රූපය ගැටුණු පසු මනසින් ඒ වගේම රූපයක් නිමිත්තක් ලෙස හදාගෙන බාහිර රූපයේසේ සලකාගෙන එම නිමිත්තම ඇසුරු කරගන්නා බව දේශනාවකින් ඇසුවා. එසේනම් ඒ නිමිත්ත සාදා ගන්නා තැන පටිච්ච සමුප්පාදයේ විඥානයේවත් දැන ගැනීම ඇතිවන ස්ථානය පසු ඇතිවන කර්ම විඥාන අවස්ථාව දැන පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඇහැට රූපයක් ගැටුණාට පස්සේ මනසින් ඒ වගේම රූපයක් අපේ නිර්මාණය කරගන්නවා නෙමෙයි අපි ගත්තාම 60 රූපයක් ගැටෙනවා පොදුවේ රූපයක් ඇහැට පේනකොට අපේ මනසින් ඒ රූපයට සීමා වෙලා හිතනකොට අපිට ඒ රූපය පිළිබඳව දැනගැනීමක් කරන්නට පුළුවන්කම තියෙනවා. අපි ඒ අරමුණ අරගෙන සිත් પરම්පරාවන් පහල කරනකොට ප්‍රඥප්ති වශයෙන් ඒ රූපය අරමුණු කරනවා. අපි ඒකට පනවලා තියෙන්නේ මොකක්ද? මේක ගහක්. එතකොට මේ වර්ගයේ ගහක් එක ප්‍රඥප්ති වශයෙන් අපි හදාගත්ත සිත් පහල කිරීම කරනවා. ඊට පස්සේ අනුබන්ධන වීථීන් හැටියට අපි ඒ අරමුණ අනුබන්ධනය කරමින් සිත් පහල කිරීම කරමින් ඒ රූපය පිළිබඳව දැන ගැනීම තමයි සිද්ධ කරන්නේ. කියන්නේ රූපය අපි වෙනම මනසින් මේ රූප නිමිත්තක් හදාගෙන බාහිර රූපය සේ සලකාගෙන ඒක අසුරු කරනවා කියන එක අපිට නිවැරදිව අපි තේරුම් ගත්තොත් එහෙම ඇහැට රූප ටිකක් පේන තැනකදී අපි මනසෙන් රූපෙට සීමා වෙලා අපි හිතන කමක් තමයි කරන්නේ. ඒකට මනසින් අපි යම්බඳු ආකාරයක නිමිති තියනවා නම් ආශ්‍රව තියනවා නම් ප්‍රඥප්ති ආදී දේවල් තියනවා නම් ඒ තුලින් අපි දැනගන්නවා මේ තියෙන්නේ මේ දේ මේ ගහක් මේ සතෙක් මේ කෙනෙක් මේ අහවල් පුද්ගලයාය කියලා අපි දැනගැනීමක් ඇති කරගන්නවා. අපේ තියෙන අවිද්‍යාව බවටපත් වෙන්නේ අපි දැනගන්න දේ රූපය හැටියට අපි කල්පනා කරනවා. මේ එළියේ ඉන්නේ ඒ කෙනා, මේ ඉන්න කෙනා තමයි මේ දේ තමයි මේක වටිනාකම තියෙන දේ තමයි මේ රූපය. මෙන්න මේ ආකාරයට අපි ඒක අල්ල ගන්නවා. ඒක ග්‍රහණය කරගෙන පසු වෙනවා. ඒක තමයි අපි කරන එතනදි තියෙන වරද බවට පත් වෙන්නේ. එතකොට මෙතනදී අවස්ථා දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. පටිච්ච සමුප්පාදය අනුව අපි ගත්තාම විඥාණය කියන දැනගැනීම් අවස්ථාව කියන එක පිළිබඳව අපි කතා කළොත් පටිච්ච සමුප්පාදයේහි අවස්ථා කීපයක් අපිට තියෙනවා. විඥානපච්චය නාම රූපං කියලා කියනකොට එතන විඥාණය නාම රූපය උපදවීමට ප්‍රත්‍ය වෙනවා කියලා කියන තැන තියෙන විඥාණය මොකක්ද? ඒ විඥාණය විපාක මට්ටමේ දෙන විඥාන මට්ටම. ඊට පස්සේ නාම රූප පච්චය සලායතනං සලායතන පච්චය පස්සෝ කියන තැනදී විඥාන කෘත්‍යයක් සිද්ධ වෙනවා. මොකද සලායතන කෘත්‍යයේදී ආයතනයක් උපදිනවා කියන තැනදී චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී ආයතන ප්‍රත්‍යක් කරන්නේ නැතුව එතනදී මේ ඒ ස්පර්ශයක් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එතනදී ඉපැත්මක් තියෙනවා. විඥානයේ ඉපැත්මක් තියෙනවා. අපි විඥාන කියන වචනය කතා නොකලට එතනත් ඒ පැවැත්ම තියෙනවා. ඒකත් විපාක මට්ටමේ යෙදෙන තැනක්. ඒ නිසා තමයි සලායතන පච්චය පස්සෝ කියලා කියන්නේ අපි ස්පර්ශය වෙනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා කියන එක මේ අවස්ථාවන් පිළිබඳව අපිට වෙනම බෙදන්නට ගියොත් මේක ඊටාම සූක්ෂමව අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා සමස්ත විපාක සම්තතිය විපාක සම්තතිය කියලා කිව්වේ ඇහැට රූපයක් ගැටෙනවා රූපය ගැටුණට පස්සේ ඒක ආවර්ජනා කරනවා ආවර්ජනා කළ රූපය අපි දකිනවා රූපය දැකපු බව ආපහු හිතින් අරමුණට නගා ගන්නවා අරමුණට නගාගත් එක මනසින් ආපහු අරමුණු කරලා ඒක දැනගන්නවා ඊට පස්සේ දැනගත්ත දේ අපි නැවත සංක්ෂේප කරලා ඔසවා තබනවා අන්න ඊට පස්සේ ඒක කර්ම කෙලෙස් වශයෙන් ඇසුරු කරනවා ඔය කියන ක්‍රියාවලියක් තියෙනනේ අර කර්ම කෙලෙස් වලින් ඇසුරු කරනවා කියන තැනට එනකන් අයිති වෙන්නේ ඒකට තමයි අපි කියන්නේ විපාක සිත් නැත්නම් විපාක සම්පතිය කියලා ඒක ඇතුලේ තියෙන අව්‍යාකෘත මට්ටමේ සිත් ටිකක්. ඒ කියන්නේ විපාක සහ ක්‍රියාසිත, ආවර්ජන ක්‍රියාසිත, විපාකසිත තමයි තියෙන්නේ ඒ අවස්ථාවවලදී. එතකොට අන්න ඒ අව්‍යාකෘත සංතතිය නැතිනම් විපාක සංතතියට පස්සේ තමයි කර්ම වශයෙන් අපි හැසිරෙන්නේ. කර්ම වශයෙන් හැසිරෙනවා කියලා කියන්නේ අර එකක් එකක් ප්‍රත්‍ය වීම නිසා ඒ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා ඊළඟ ටික උපදිනවා ඊළඟ ඒ ටික නිරුද්ධ වෙනවා ඊළඟ ධර්ම ටික උපදිනවා මෙන්න මේ එකිනෙකට ප්‍රත්‍යවේම පිළිබඳව නොදන්නාකම නිසා අපි අර හිත පැත්තෙන් ඇති කරගන්න අම්මා තාත්තා දුව පුතා කියලා ඇති කරගන්න සංකල්පනා ටික රූපේ පැත්තට දාලා රූපේ පැත්තෙන් පුද්ගලයෙක් කියලා හිතනවා. රූපේ පැත්තට දානවා කියලා කියන්නේ වෙනම අමුතුවෙන් දානවා කියන එක නෙමෙයි රූපේ අම්මා කියලා අපි මනසින් දැන ගැනීමකට ලක් කරනවා කියන එක. රූපය පෙනුන තැනක අපි හිතින් රූපයක් උපද්දලා ඒක දානවම නෙමෙයි අපි හිතෙන් උපද්ද ගන්න අරමුණ අපි අම්මා හැටියට රවට්ට ගන්නවා. ඒ කියන්නේ රැවටෙනවා. අපි එළියේ ඉන්නේ කෙනා කියලා තමයි අපි හැම වෙලාවකදීම රැස් කරගන්නේ. පංච උපාදානස්කන්ධය අපි රැස් කර ගැනීමට යනවා. අන්න ඒ ආකාරයට අපි මේ ලෝකය තුළ හැම වෙලාවකදීම මේ පුද්ගල භවෙන් ඇසුරු කිරීම, දේවල් කාරණා හැටියට ගැනීම සිද්ධ කරනවා. එතකොට ඒ විදිහට අපි තේරුම් ගැනීම නිවැරදි මේක මම ඒ විදිහට කිව්වේ මේ අහන ප්‍රශ්නය ඇතුලේ වරදක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. අහන ප්‍රශ්නය ඇතුලේ වරදක් පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි තෝරා ගැනීම හරි පරිස්සමෙන් කරන්නට ඕන දෙයක්. මොකද පොඩ්ඩක් හරි යම් විදිහකින් ඒ අහන වචන ටික ඇතුලේ තේරුම් ගත්ත විදිහේ පොඩි ගැටලුවක් තිබුණොත් ඒ වචන ටික ඇතුළෙම වෙනත් අර්ථයකට ඒක යන්න පුළුවන්කම තියෙන. ඒ නිසායි මම ආපහු ඒ පැහැදිලි කරමින් මේ වචන ටිකේ විදිහට පාවිච්චි කළේ මොකද මේ සිතින් නිමිත්තක් විදිහට හදාගෙන බාහිර රූපයේසේ සලකාගෙන නිමිත්ත ඇසුරු කරනවා කියන තැනකදී ඔව් අපි ඇසුරු කරන්නේ ඒක අම්මා හැටියට හෝ තාත්තා හැටියට හෝ දේවල් කාරණා හැටියට හෝ අපි ගන්න එක මනසින් ගන්න අරමුණක් තමයි. මනසින් අපි ඇති කරගන්න අරමුණක්. හැබැයි අරමුණ අපි දකින්නේ මොකක් මතද? රූපය අම්මා රූප දේ අහවල් දෙයි කියලා තමයි අපි දකින්නේ. ඒක සම්පූර්ණම කර්ම මනෝවිඥානයේහි අත්දැකීම. කර්ම මනෝවිඥානයේහි අත්දැකීම. ප්‍රශ්නය තුළම ඉදිරිපත් කරලා තිබ්බා වගේම ඒක කර්ම මනෝවිඥානයේහි අත්දැකීම. කර්ම මනෝවිඥානයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන මොකද්ද? අම්මා බාහිර ඉන්න කෙනෙක් බවට පත් වෙලා හම්බෙනවා කියන එක. දේවල් අපිට බාහිර තියෙන දේවල් ගස් කොළන් මිනිස්සු මේ බාහිර ඉන්න තියෙන දේවල් හැටියට හම්බෙනවා කියන එක. අන්න ඒ දේවල් ගැන තමයි අපි හොඳ නරක කර්ම සකස් කර ගැනීම සිද්ධ කරන්නේ. ඒක අවිද්‍යාවේ ප්‍රතිඵලය. මොකක් ගැනද දැනගත්තේ නැත්තේ? අර විපාක සම්තතිය ඇතුලේ ක්‍රියාත්මක වන ධර්මය පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා තමයි මේක ඇති කරලා තියෙන්නේ. අවිද්‍යාවෙන් මෙතනදී වැඩ දෙකක් කරනවා. මොකක්ද අවිද්‍යාවෙන් කරන වැඩ දෙක? අවිද්‍යාවෙන් කරන වැඩ දෙක තමයි පළවෙනි එක ඇත්ත වහනවා ඊළඟ එක බොරුවක් පෙන්නනවා. මේ වැඩ දෙකම කරනවා විද්‍යාව. ඇත්ත වසා දැමීම සහ බොරුවක් පෙන්වීම කියන්නේ. ඇත්ත වසා දැමීම කියලා කියන්නේ අර විපාක සම්පතිය පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක ඒ ඒ ධර්ම සම්පතියේ හටගෙන නිරුද්ධ වෙන බව නොපෙන්වීම ඒක තමයි අවිද්‍යාවෙහි පළවෙනි කාර්යය. ඊට පස්සේ ඒ මත අර හටගෙන නිරුද්ධ වුණ එක මත ඇති කරගත්ත සංකල්පමේ වශයෙන් උපද්දගත්ත දේ ඒ රූපය කියලා ඒ පැත්තට නැඹුරු වී මෙනෙහි කිරීම. එතකොට අම්මා හෝ තාත්තා හෝ කියලා නැති දෙයක් ඇති හැටියට මෙනෙහි කර ගැනීම සිද්ධ කරනවා. දේවල් කාරණා කියලා නැති දෙයක් ඇති හැටියට ගැනීම සිද්ධ කරනු ලබනවා. අන්න ඒ විදිහට ලෝකයේ තුල තියෙන අරමුණු වලට වටිනාකම් නොවටිනාකම් ලබා දීම තුල මේ ලෝකයේ තුල සත්පුද්ගල භාවයෙන් හැසිරීම සිදු කරනවා. මේක තමයි සාමාන්‍ය ස්වභාවයේ බවට පත් වෙන්නේ. අන්න ඒ අවස්ථාවවලදී කර්ම විඥානයේහි අත්දැකීම කියලා කියන්නේ කර්ම මනෝ විඥානයේහි තියෙන අත්දැකීම කියලා කියන්නේ තමන්ගේ හිත පැත්තෙන් ගත්ත අරමුණ බාහිර රූපේ පැත්තට දාලා තමන්ගේ හිතින්ම ඒක රැස් කරගන්න එක පංච උපාදානස්කන්ධේ උපචේත යනවා කියලා කියන්නේ ඒක පංච උපාදානස්කන්ධේ රැස් කර ගැනීමට යනවා කියලා කියන්නේ අන්න ඒ දේ. සහ පංච උපාදානස්කන්ධේ රැස් වුණා කියලා කියන්නේ සම්පූර්ණම මේ ලෝකයේ සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරගෙන දේවල් කාරණා හදාගෙන දුක් විඳින්න පුළුවන් මට්ටම නිර්මාණය වුණා කියන එක. දැන් විඥාණයට අර විපාක විඥානයත් විඥාණයට අර විපාක අනිකුත් නාම රූප ධර්ම සමූහයත් සියල්ලම ඇසුරු වෙනවා. ඒ නිසා තමයි අනාථපිණ්ඩිකවාද සූත්‍රයේදී අර අනේ පිළිසිතමාට උපදෙස් දෙන්නේ විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා. මේ විදිහට උපදෙස් දෙනවානේ. එතකොට විඥාණයට ඇහැ රූප විඥාණයවත් ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඒකට ඒ ධර්මයන්ගේ Nirodhe දකින්න කෙනෙකුට විතරයි මේක පිහිටා සිටින්නට තැනක් නැති බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදය අනුව අරගෙන බැලුවාම අර රූපාදී ධර්මයන් පෙනුන තැනක කර්ම විඥානයේහි අත්දැකීම රූපේ පැත්තෙන් පේන එක. නාම ධර්ම ටික හිත පැත්තෙන් පේන එක. ඒ තුල තමයි අපිට සජීවී ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මම ජීවත් වෙන ලෝකේ නිර්මාණය වෙලා තියෙන අන්න ඒ විදිහට අවිද්‍යාව නිසා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියනකොට ඒක විපාක අවස්ථාවේදී වෙන සිද්ධියක් සහ මේ කර්ම විඥානයේහි අත්දැකීම නාම රූප දෙක මත පතිත කරගෙන ඉන්නවා කියන අවස්ථාව තුලත් ඒක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා නාම රූප නාම රූපේ මත විඥානයේහි පතිත කිරීම සිද්ධ කරගෙන ඉන්නවා කියන එකේදී කර්ම විඥානයේහි අත්දැකීම අර නාම රූපයට පතිත වුණාට පස්සේ කර්ම විඥානයේහි උපදින සත්පුද්ගල බව සජීවීකරණයක් විදිහට පේනවා. හැබැයි නාම රූප ධර්ම දෙක නිරෝධයටපත් වන කෙනෙකුට කර්ම විඥානයේ පතිත වෙන්න තැනක් නැහැ. එහෙනම් කර්ම විඥානයේ පෙනීමක් නැහැ. ඒක පේන්නේ නැහැ, හටගන්නේ නැහැ. ඒකෙන් දැනගන්න පුළුවන් වෙලා තියෙන හැබැයි ඒක සජීවී වෙලා නැහැ. අපිට ලෝකයේ තියනවා කියලා ඒක ලෝකයේ ඇතුලේ නිර්මාණය වෙලා නැහැ. අන්න ඒ තැනට අපිට මනසපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ නිවැරදිව අවබෝධ කර ගැනීම තුළ. ඊට පස්සේ භාවනාව සම්බන්ධයෙන් අපට යොමු වන තවත් ගැටලු කිහිපයක් පොදුව සදහම් විමර්ශ සමූහයට යොමු වන ගැටලු කිහිපයකුත් මම හිතුවා මේ පැහැදිලි කිරීම සඳහා භාවිත කරන්නට භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරන ඔබට ඒ දේවල් වැදගත් වෙන නිසා භාවනානුයෝගී කෙනෙක් සති නිමිත්ත නිතරම භාවිත බහුලීකృత කළ යුත්තේ ඇයි? ඒ ගැන විස්තරාත්මකව පැහැදිලි කර දෙන්නට පුළුවන්ද? ඊළඟට භාවනා කරන කෙනෙක් ඇයි සති නිමිත්ත නිතර භාවිත කළ යුතු දෙයක් බවට පත්වන්නේ? මොකක්ද සති නිමිත්ත කියලා කියන්නේ? සති නිමිත්ත කියලා කියන්නේ සිහිය පිහිටවා ගැනීම සඳහා උපකාර කරගනු ලබන නිමිත්තක්. දැන් අපි හිත එකඟ කර ගැනීම සඳහා අපි නිමිති භාවිත කිරීම සිද්ධ කරනවා. ඒ සිත එකඟ කර ගැනීම සඳහා අපි භාවිත කරන උපක්‍රමයන්ට ඒ ක්‍රමවේදයන්ට තමයි අපි කියන්නේ කමතහන් කියලා. ඒ තුළින් අපි කරන්නේ මොකක්ද? අපේ සිත එකඟ කිරීමට ලක් කරන එක. ඒ සඳහා පාවිච්චි කරන උපක්‍රමය තමයි කමතහනක් වඩනවා. ඒ එක මානසිකාරයක් ඇතුලේ හිත එතනින් පිටට නොයවා ඒ නිමිත්ත තුළ සිත එකඟතාවයට පත් කිරීම කියන ඒ තුළ වැඩෙන්නේ මොකක්ද? සමාධිය කියන ඉන්ද්‍රිය ධර්මය තමයි වැඩෙන්නේ. සමාධියට වඩා වෙනස් ස්වභාවයක් ගන්න ඉන්ද්‍රිය ධර්මයක් තමයි සති කියලා කියන්නේ. සිහිවත් බව. සිහියත් පුරුදු විය යුතු ප්‍රගුණ කළ යුතු ඉන්ද්‍රිය බල බොජ්ජංග සහ මාර්ගාංගයක් බවට පත්වන ධර්මයක්. සතිය කියලා කියන්නේ. අන්නේ සතිය භාවිත කිරීම සඳහා තියෙන කමතහනක් උපක්‍රමයක් තමයි සති නිමිත්ත කියලා කියන්නේ. අපි දන්නවා සතිපට්ඨාන කියලා අපි කතා කරනවා. ඒ සිහිය පිහිටවීම තමයි එතනදී අදහස් කරන්නේ. සිහිය පිහිටවන ස්ථානයන් පිළිබඳව. අන්නේ සිහිය පිහිටුවා ගත්තට පස්සේ තමයි අපිට ඒ අරමුණ වඩා සුවිශද පැහැදිලි දෙයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සතිපට්ඨාන කියනකොට සතිපට්ඨානය කියනකොට ප ဋ ාණ කියන්නේ සිහිය නෙමෙයි. හැබැයි ඒ ප ဋ ාණය තුළ පිහිටන ස්ථානය තුළ සිහිය තබන්නට පුළුවන්කම තියෙනවා. සිහිය ඍජුවම පුරුදු කරන්නට සිහිය කියන දේම ප්‍රගුණ කරන්නට පුළුවන් එක වෑයමක් එක උත්සාහයක් ගැනීමේදී උපකාර වන දේ තමයි සති නිමිත්ත කියලා කියන්නේ. භාවනා කරනකොට අපි භාවනාව සඳහා මූලික පසුබිම සකස් කරගන්න ආකාරය පිළිබඳව අපි අවධානයක් යොමු කරනකොට ධර්මයේහි ඒ ඩාක් තැන්වලත් දැක්වෙනවා ඒක තාම ප්‍රායෝගික දෙයක් ඒ සඳහා සුදුසු පරිසරය නිර්මාණය කර ගැනීම කියන එක අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මේ විදිහට ආරණ්‍යයකට හෝ ගහක් මුලකට හරි Tamanට නිදහස් හිස් තැනකට හරි ගියාට පස්සේ Tamanගේ කය ඍජුව පවත්වාගෙන Taman හිඳගෙන පළඟක් බැඳගෙන මේ විදිහට Tamanගේ ඉරියව් පැවැත්ම හොඳින් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතනදී යෙදෙනවා පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියන වචනයක්. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනය දිහා බැලුවහම අපිට ගොඩක් සූත්‍ර ධර්මවල හඳුනා ගන්නට පුළුවන්. හැබැයි මේක ආනාපාන සති භාවනාවත් එක්ක යෙදෙන අවස්ථා තමයි බොහෝ තැන්වලදී අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සහ බොහෝ දෙනා හඳුනගන්නේ මේ ඒ ආනාපාන සති භාවනාවට අදාළ දෙයක් තමයි මේ පරිමකං සතින් උපට්ඨපෙත්වා කියන සිහිය පෙරටු කර ගැනීම කියලා කියන්නේ කියන එක. නමුත් ඒ අදහස 100ට 100ක් නිවැරදි කියන්න පුළුවන් අදහසක් නෙමෙයි. ඒකට හේතුව තමයි ත්‍රිපිටකය තුල ධර්මය තුල ඕනෑ තරම් ස්ථාන පෙන්වන්නට පුළුවන්කම තියෙනවා මේ ආනාපාන සති භාවනාව නැතිව මේ සිහිය පෙරටු කරගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ වචනේ යෙදුන තැන් මම මේක සරල උදාහරණයක් හැටියට කතා කළොත් එහෙම එක අවස්ථාවක රාහුල තෙරුන් වහන්සේ භාවනාවෙන් වාසය කරනවා උන්වහන්සේ භාවනාවෙන් වාසය කරනකොට දැන් උන්වහන්සේ මේ කය ඍජුව තියාගෙන සිහිය පෙරටු කරගෙන නැත්නම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයෙන් තමයි දක්වන්නේ. එහෙම වැඩ ඉන්නකොට එතනට වැඩම කරලා සරියුත්තරුන් වහන්සේ දේශනා කරනවා රාහුල ආනාපාන සතිය වඩන්න වඩන ලද ආනාපාන සතිය මහත්ඵල මහත්ආනිසස්සයි කියලා. සිහිය පෙරටු කරමින් ආනාපාන සතිය වඩමින් හිටියනම් ඇයි ආපහු ආනාපාන සතිය වඩන්න කියලා කියන්නේ. ඒ ගැන ගිහිල්ලා නැවත බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් පවා කරනවා. ඒකට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ සිහිය පෙරටු කරගෙන වැඩ සිටි ආනාපාන සතිය නෙමෙයි කියලා. වෙනස් භාවනාවකින්. ඒ වගේම තව බොහෝ තැන්වල අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සිහිය පෙරටු කරගෙන අවිජ්ජාය චිත්තං යසෝදෙහිති අවිද්‍යාවෙන් සිත පිරිසුදු කරනවා. ඒ වගේම මේ සිහිය පෙරටු කරගෙන මෛත්‍රිය වඩනවා මේ ආදී අනික් කර්මස්ථාන පිළිබඳව දක්වන අවස්ථාත් අංගුත්තර නිකායේ බොහෝ තැන්වල අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳව තවත් එක යෙදෙන ප්‍රධාන තැනක් තමයි විභංග ප්‍රකරණයේ යෙදෙන ඥාන විභංගය. මෙහිදි දක්වනවා මේ පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන එක සහ අවිද්‍යාවෙන් සිත පිරිසුදු කරනවා කියන එක ඒක අවිද්‍යාවෙන් සිත පිරිසුදු කළ හැක්කේ ආනාපාන සතියෙන් විතරක් යයි අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම භාවනා සියල්ල සඳහා අනිවාර්යෙන් ආනාපාන සතිය ප්‍රගුණ කළ යුතුයි කියලා එහෙම න්‍යායක් ඇත්තෙත් නැහැ. එහෙනම් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ නාසිකාග්‍රේහි හෝ මුඛ නිමිත්තය නැතිනම් තොල් අතර මේ තමන්ගේ මුව හාත්පස ප්‍රදේශය තුල සිහිය පිහිටුවාගෙන මනාව පිහිටුවාගෙන සිහිය තබාගෙන මේක සිහිය මනාව පිහිටුවාගෙන කියලා කියනවා. මේ පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන එකට දෙන අර්ථය. කර්මස්ථානය අභිමුඛ කරගෙන කියලා අට කතාවන් තුළදී මේ පිළිබඳව අර්ථ විවරණය කරන අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ දෙකම දක්වනවා. නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිහිය පිහිටුවා ගැනීම තුළ ඍජුවම සති නිමිත්ත කියන එක සඳහා අවකාශය සලසා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් සමාධිය උපදවන්න භාවනාවක් තියෙනවා වගේම සති ඉන්ද්‍රිය වඩාත්ම භාවිත කිරීමෙහි ප්‍රායෝගික උපක්‍රමයක් තමයි සති නිමිත්තෙහි සිත පිහිටුවා ගැනීම කියලා කියන්නේ. සති නිමිත්තෙහි සිත පිහිටුවා ගැනීම තුළ තවන්ට වර්තමානයේ තුල හිත පවත්වන්නට ඉතාම පහසුයි. වර්තමානයේ තුල හිත පැවැත්වීම යන්නෙන් අදහස් කරන්නේ මේ කරන දේවල් දැනගෙන ඉන්නවා කියන එක නෙමෙයි විපස්සනා මානසිකාර වශයෙන් හිත බැහැරට යන්නේ නැතුව Tamanට වර්තමාන අරමුණෙහි නුවණ පවත්වන්න ඊටාම පහසුවක් ගෙනල්ලා දෙනවා සති නිමිත්ත පුරුදු කරගත්ත කෙනෙකුට සෑම භාවනාවක් වඩන කෙනෙක්ම සති නිමිත්ත පුරුදු කිරීම තුළ එයාගේ භාවනාව එයාගේ සමාධිය ඊටාම ඉක්මනින් එයාට උපදව ගන්නට පුළුවන්කම තියෙනවා සමාධිය කියන එක රැකගන්නට පුළුවන් කමක් තියෙනවා. අපි දන්නවා සිහිය නැති කෙනාට අර භාවනා මානසිකාරයෙන් නැගී සිටලා ආපහු වෙනකොට ඒ සිහිය එතනින් එහාට පවතින්නේ නැහැ කියලා. හැබැයි මේ භාවනාවේ තිබෙන විශේෂත්වය තමයි සති නිමිත්තේ තියෙන විශේෂත්වය තමයි ඒක භාවිත කරපු කෙනෙකුට භාවනාවෙන් නැගිටලා යනකොටත් එයා යන්නේ සිහියෙන් යුක්තව. අන්න ඒ නිසා සති නිමිත්ත කියන එක කෙනෙකුට ඊටාම ප්‍රායෝගිකව හොඳින් භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා හොඳින් වඩන්නට පුළුවන්කම තියෙනවා ඒක ඊටාම වැදගත් දෙයක් නිසා සති නිමිත්ත ඔබේ ජීවිතය තුළ අත්‍යන්තයෙන්ම පුරුදු කරන භාවනාවක් බවට පත් කර ගන්නවා නම් ඒක ඊටාම වැදගත් සති නිමිත්ත කියන එක ඔබේ ජීවිතය තුළ පුරුදු කරන භාවනාවක් බවට පත් කරගන්න එක වඩාත් උපකාරක දෙයක් බවට පත් වෙනවා ඒක මුලින් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ටික ටික ඔබට පුළුවන් විවිධ උපක්‍රම භාවිත කරමින් සති නිමිත්ත කියන එක පුරුදු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකේ ලැබෙන ප්‍රතිඵල තමයි ඔබට වැඩ කටයුතු කරනකොටත් ඔබට බාහිර අරමුණු පිළිබඳව හිත විසිරෙන්නේ නැතුව නිමිති අනුනිමිති වශයෙන් හිතෙන් දේවල් ගන්නෙ නැතුව සති නිමිත්ත තුළ හිත පිහිටුවාගෙන සිහියෙන් යුක්තව මේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. හිත පිටට යනකොටම අරමුණෙන් Tamanට දැනෙනවා හිත බාහිර අරමුණකට යනවා කියලා. ඒවා අපිට මේක ලැබෙන ආනිසංස. ඉතින්නම් අපේ භාවනාවට ලැබෙන පහසුකම්. සමහර වෙලාවට මෛත්‍රිය වඩන කෙනෙකුට මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා කියලා හිතලා හෝ ලෝකයට මෛත්‍රී කරලා ඉවරනකොට වචන ටික විතරක් හිතලා තියෙනවා ඒකේ අර්ථය නැහැ. හරියට දැන් සමහර වෙලාවට බුදුන් වඳින්නට යන අවස්ථාවලදී ඔබට ગાත ටික කියලා තියෙනවා කියලා ඉවර වුණාම සිහි එනවනේ. ඇයි මේ මැද හරියද මොනවා කිව්වද කියලාවත් ඔබ දන්නේ නැහැ. ඇයි සිහිය තිබුණේ නැහැ? අන්න ඒ සිහිවත් බව කියන එක ඇති කරන්න උපකාර කරන දෙයක් තමයි සති නිමිත්ත කියන එක. ඔබව අකුසලෙන් වළක්වන්නට උපකාර කරන ප්‍රධාන දෙයක් තමයි සති නිමිත්ත. එනිසා ඒක භාවිත කරන්න පුරුදු වෙන එක වඩා හොඳයි. මූලික වශයෙන්ම ඔබට කරන්නට තියෙන්නේ ඇස් දෙකෙන් බැලීම නෙමෙයි නාසිකාග්‍රය හෝ තොල් දෙක අතර තමන්ගේ හිතින් එතන අරමුණු කරමින් වෙන තැනකට සිත නොයවා ඒ තැන සිත පිහිටුවා ගැනීම. ඒක තමයි සිද්ධ කරන්නේ. හිතින් එතන අරමුණු කරගන්නවා. තමන්ට දැනෙන්නේ නාසයේ අග කෙළවර හෝ එහෙමත් නැතිනම් තොල් දෙක අතර ප්‍රදේශය නම් අන්න ඒ දැනෙන තැන මෙතනදී වරදවා ගන්න එපා මෙතනදී කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ ගැටෙන තන බලන්න කියන එක නෙමෙයි. මෙතෙන්දී ආශ්වාස ප්‍රශ්වාසය සම්බන්ධ වන්නේ නැහැ. එතකොට මේ තැනදී අපි අදහස් කරන්නේ මේ නාසිකාග්‍රය හෝ තොල් දෙක ළඟ සති නිමිත්තේ චිත්තං උපනිබන්දෙත්වා කියලා කියනවා සති නිමිත්තේ හරියට සිහිය තියලා එකට ගැට ගහලා වගේ කියලා. හිත අලවලා වගේ. ඒකට මේක ඔබට තේරුම් ගන්නට ඕන නම් ප්‍රායෝගිකව මේක කරනකොට ටිකක් මේක අල්ල ගන්න ඕනේ නිසා පුංචි උපක්‍රමයක් හැටියට මම ඒ කියන්නේ නිතර කියන දෙයක් තමයි මේ ඇඟිල්ලෙන් හිමීට ඇඟිල්ල ස්පර්ශ වෙන විදිහට එතන තියාගත්තාම Tamanට ස්පර්ශ වෙන බවට දැනෙනවානේ. අන්නේ දැනුම තියාගෙන හිමීට අත පල්ලෙහාට දාන්න. ඒ දැනුම තියාගෙන හිමින් සැරේ අත පල්ලෙහාට දාන්න. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා එතන හොඳින් සිහිය තියාගන්න. ආපහු අප්‍රකටව ගිය හිමීට ඇඟිල්ල තියන්න. ඔක ටිකක් පුරුදු කරනකොට ඔබට දිගටම ඇඟිල්ල තේ තියෙන කියනවා නෙමෙයි ඒක ඕන් නැතුව එනවා Tamanට හිත තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේක ටික දවසක් ඔබ නොකඩවා උත්සාහවත් වෙන්න. එක තැනක ඉන්නකොට ඉස්සෙල්ලා උත්සාහවත් වෙන්න ඊට පස්සේ දිනදා වැඩ කටයුතු ටික ටික කරන්න යනකොට අන්නේ සති නිමිත්ත ඇතුලේ ඉඳලා ඒ වැඩ කටයුතු කරන තැනට ටික ටික උත්සාහවත් වෙන්න පටන් ගන්න. ඒක ඇතුලේ තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ ටිකක් මේක තවදුරටත් හොඳ දක්ෂ ලෙස එහි පුහුණුවක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ පුහුණුව තුළ භාවනාවට ගොඩාක් උපකාරක දෙයක් බවට පත් වෙනවා. අනෙක් භාවනාවන් කළත් ඔබට සති නිමිත්තෙහි රැඳෙමින් භාවනා කිරීම තුළ අර සමාධිය ඇතුලේ අතරමං වෙන්න යන්නේ නැහැ. ඒ දේවල් වලිනුත් තමන්ව ආරක්ෂා වෙනවා. දැන් ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් අනික් ඉන්ද්‍රිය ධර්ම එකක් එකක් ඉන්ද්‍රිය ධර්ම වැඩිපුර වැඩුණොත් ගැටලුවක් තියෙනවා. අනිත් ඒවට බලපෑමක් සිද්ධ කරනවා. හැබැයි සතීන්ද්‍රිය කියන එක කොච්චර වැඩුවත් ඒක කවදාවත් බාධාවක් වෙන්නේ නැහැ. එනිසා සතිංචකවහම් භික්කවේ සබ්බත් එකක් වදාමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ සිහිය කියන එක හැම තැනකටම අදාළ දෙයක් හැටියට දේශනා කරනවා කියලා. ඒ සිහිය තියෙන්නට ඕනේ සම්පජඤ්ඤය කියන එක යෙදෙන්නේ සිහියත් එක්ක. නුවණ කියන එක සම්පජඤ්ඤය කියන ප්‍රඥාව යෙදෙන්නේ සිහියත් එක්ක. සිහිය නැතුව යෙදෙන්නේ නැහැ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ප්‍රධානතම අවස්ථාවක් Tamange හිත වඩන කෙනෙකුට හිමිවන්නේ සිහියට. ඒ සිහිය කියන එක අපි මූලික ලෙස පුරුදු කිරීම කියන එක ඉතාම වැදගත් වෙනවා. අත්‍යන්තයෙන්ම සිහිය කියන එකට මූලිකත්වයක් අපි ලබා දිය යුතු වෙනවා. ඒ හින්දා සිහිය කියන එක අතහැර ගන්න නැතුව ඔබ අදාදම සිහිය පුරුදු කරන කෙනෙක් බවට පත් වෙන්න ඒ සිහිය සමග සම්පජඤ්ඤය යොදා ගන්නට අපිට පුළුවන්කම තියෙනවා ඒ තුලින් මේ ධර්ම මාර්ගය තවදුරටත් වඩා පැහැදිලි කරගෙන අවබෝධය කරා යන්නට නිර්වාණ අවබෝධය කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය සිද්ධ කරගෙන මේ ඇස් කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ